මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ භගවතෝ අරහතෝ සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ මූලාසනයේ වැඩ සිටින ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අනෙකුත් සියලුම යෝගාවතර පිළිවෙලින් අවසරයි. අපි අසුගිය දවස් දෙක තුනක කල්යාණ මිත්‍යන් වහන්සේ නමකගේ නැත්නම් කල්යාණ මිත්‍රයෙකුගේ කිදී යුතු ගුණාංග යෝගාචර පිළිසක් වශයෙන් දැනගත යුතු ගුණාංග ඉදිරිපත් කරගෙන ධර්ම දේශනාව කරත්වා සේනොත් විශේෂ ගුණයක් වශයෙන් මේ සතිය ඉදිරිපත් වෙච්ච වෙලාවේ සතිපට්ඨාන භවනා කරන යෝගාවචරයට මේ කල්යාණ මිත්‍ර ගුණයක් වෙන මේ අප්‍රමාදය එළඹ සිටි සීය සතිය පිළිබඳව දැනගත යුතු ප්‍රදේශ විශාලයි. ඒ නිසා මේ පිළිබඳව විස්තර පොත්පත්වල බොහෝම විස්තරව පවතිනවා. භාවනා කරන යෝගාවචරයටත් ඒකේ විශාල රසවත් භාවයක් පවතිනවා. ඒ නිසා සතිය පිළිබඳව පෞගිය වාර දෙක තුනක ඊට අදාළ මූලික විස්තර රාශියක් ඉදිරිපත් කරන්න තියෙනවා. එවනම් මේ විස්තර අහලා සුතේම වශයෙන් වටහාගෙන ධාරණ වශයෙන් තම තමන්ගේ හිතලකන්පත් කරගෙන භාවනාමය වශයෙන් ක්‍රියාවට නංවන අවස්ථාවේදී තාමත් යෝගාවතරයන්ගේ කියවෙන වචනවල අදහස්වල මේ මුලින් ඉදිරිපත් කරපු අදහස් නිර්වල් භාවයේ අඩු බවක් නැත්නම් අවුල් භාවයක් පවති ස්වරූපයක් ඇති ඒ නිසා මේ ඉදිරිපත් කරපු මෙතෙක් ඉදිරිපත් කරපු කරුණු තවදුරටත් සවිස්තරව ඉතාමත්ම පිරිසිදු වීම සඳහා ඉදිරියට ධර්මීය දේශනාව විස්තර කිරීම හොඳයි කියලා මේ අවස්ථාවේදී අදහස් කරනවා. ඒ නිසා අපි මෙතුවක් කල ඉගෙනගත්ත දේවල් විශේෂයෙන්ම අත්දැකීම් පැත්තට බාර කරලා යෝගාවද ජීවිතයේ, මානව ජීවිතයේ සංබන්ධ වෙන ආකාර අපි අද ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ සතිය මේ අප්‍රමාදය එනතන් එළඹ සිටි සීය සිටියතාව අවදි භාවය අත්‍යවශ්‍ය කාරණයක් බව මේ සතිපත් ආන කියන වචනේම පැහැදිලි වෙනවා. මේ විදිහට අත්‍යවශ්‍ය කාරණයක් වශයෙන් මුලින්ම මේ තේරවාදී පරම්පරාවේ අප ඉදිරියෙන් ගමන් කරන්නා වූ ඒ සත්පුරුෂ මණ්ඩලයේ එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයන් තුල ඒ සාතිය අපි දැක ගන්න. ඒ විදිහට ඒ සත්පුරුෂයෝ තමන්ගේ පනහා සමානව ඉතාමත්ම ගෞරවයෙන් ඒ සතිය ආරක්ෂා කරන දකින්නපත් ඒ අනුව ගමන් කරන්නා වූ නාවක යෝගාවචරයේදී මෙහි අත්තා වූ වචිනාකම බාහිර වශයෙන් වැටෙනවා. ඒ ගුණවතුන් උතුමන් වහන්සේලා තමන්ගේ ගුණ චරිතය මේ විදිහටම ආරක්ෂා කරගන්නට ආසන්නයෙන්ම සම්බන්ධ වෙන්නේ මේ සාපේ. ඒ නිසා යෝගාවචර පිළිසෙත් ඒ පිළිබඳව කුසල ඡන්දය පහළ වෙනවා, ඉරිමේ ආසාව පහළ වෙනවා, සත්‍ය පීත වීමේ ආසාව පහළ වෙනවා. එහෙම නැතිනම් මේ සත්‍ය කියලා කියන්නේ කොහොම දෙයක්ද? මොන ආකාරද කියලා ලියලා ඇඳලා ප්‍රමාණ කරලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආදර්ශයෙන්ම දැකිය යුතු දෙයක්. මේ විදිහට මේ දැක හඳුනාගෙන කුසල ඡන්දේ පහල කරා වූ සතිය පිළිබඳව ඊගාවට අහලා සුතමේ වශයෙන් දැනගන්න ඕන. ඒ සුතමේ වශයෙන් දැනගත්තාම කොහොමද මේ සතිය නාවකයේ තුල ආධුනිකයෙකු තුළ පිටවන්නේ කියලා මේ සතිය පිළිතුරු මේ වැඩ පිළිවෙල ඉතාමත්ම ක්‍රමානුකූලව පටන් ගන්නවා. මේ නිසාම සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් මේක බොහෝම ගැඹුරකට නිහිදෙන විකාශනීය වෙන ස්වરૂපයක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සබලසාත් ඥාණී පැහැදිලි කරනවා. එයිනොත් ප්‍රථමයෙන්ම වඩා ඕලාරික කායන පස්සනාව අනුව සතිය පැවැත්වීම කරනවා. ඒ කරනකොට යෝගාවචරයේ වශයෙන් ආධුනිකයේ වශයෙන් මේ පිහිටන සතිය බොහෝම ලාමකයි බොහෝම කැරෙන සුළුයි බින්දන සුළුයි භාංගුරයි මේ නිසා මුල් අවස්ථාවේදී යෝගාවචරයට සතිය පිහිටවන අවස්ථාවේ නානා ප්‍රවිධියේ බලාපොරොත්තු සුන්වි දුෂ්කරතා හිත පසු බෑන් සිද්ධ වෙනවා මේ නිසා ඒ මුල් අවධිය සතිය පිළිබඳව ආගස්ත දෙන ආගස්ත පෙනෙන තැනක ගුරු ඇසුර යටතේම සිටීම බොහොම වැදගත් වෙනවා. එහෙම නොවුනොත් මේ කර්ම රාශිය විඳ ගැනීමට කලින් ඒ යක්කා වූ ගුණ හොඳ පැත්ත දැක ගන්න කලින් මේ සතිය පිහිටීමේ දුෂ්කරතාවට මුහුණ දෙන තනිව මුහුණ දෙන යෝගාවචරය නවකයා කලකිරීමට ඉඩ තියෙනවා. මේ නිසායි මේ කල්යාණ මිත්‍ර ගුණ වශයෙන් සත්‍යීතාවමත් ලැබෙන සුදුක්කා මේ විදිහට සතිය පිහිටවනකොට මේ සතියට ආරමුණු කරන්න ඕනේ කරන්නේ තමන් ප්‍රධාන වශයෙන් තියාගන්නා මූල කර්මස්ථානයි. මේ මූල කර්මස්ථානයේ වශයෙන් සතිය පිහිටවීම සමද යානිකයාටත් විපස්සනා යානිකයාටත් කියන මේ දෙකත්තෙම මේ කුක්කල වර්ග දෙකතම පොදු බව අපි මතක් කරගන්න. එහෙම නොවුනොත් ඒ සමත යානිකයා බලාපොරොත්තු වෙන්නා වූ උපචාර අක්කන ආදී සමාපත්‍ය ආදී සමාධි මට්ටම් ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම විපස්සනා යෝගාවචරය බලාපොරොත්තු වෙන විදිහට ස්වභාව ලක්ෂණ, සංකත ලක්ෂණ, සාමාන්‍ය ලක්ෂණ කියන දේවල් දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා මුලින් සමධ්‍යානික විපස්සනා යානික කියන දෙපාර්ශ්වයේම මේ සතිය තමංගේ ආරක්ෂකයා වගේ. නැත්නම් සති ආරක්ෂාව යටතේදීම මේ විදිහට තුන කරමින් සෑම ඉරියව්වකම සෑම සම්පජාඤ්ඤයකම මේ සතිය සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරමින් ගමන් කරනකොට සම්පති යෝගාවචරය තමයි උපචාර සමාධි අපනා සමාධි උපේලා ඊට පස්සේ සමාන ඍෂිසේ ඒ අපනා සමාධිය පතුරවන. එහෙම නැත්නම් උපචාර මට්ටමේදීම හෝ විපස්සනාට නංවන. විපස්සනා යෝග අවචරය නම් ආරමුණේ ප්‍රධාන වශයෙන්ම මුල් වශයෙන්ම පටන් ගැනීමේදීම ස්වභාවික අරමුණක් කරගන්න. සමථ යෝගාවචරය ගන්නේ ප්‍රඥප්ති අරමුණක්. විපස්සනා යෝගාවචරය ගන්නේ ස්වභාවික අරමුණක්. මේ ස්වභාවික අරමුණ කියලා කියන්නේ තමන්ගේ ඇහ කන දිව නාසය ශරීරය හිත කියන මේ ద్వාර හයට ගොදුරු වෙන දෙයක්. ඒව නැත්නම් මේ දෙතිස් කොටාදේට අයිති වෙලා මේ හැම කෙලවරකට ආවෝ මේ ශරීරය කියන පංචස්කන්ධයට අයිති අත්දැකිය හැකි විඳිය හැකි දෙයක්. මේ මැත්තේ සතිය පිහිටවනකොට අර මුලින් කියපු විදිහට යෝගාවචරයේ සතිය පිහිටීමේ කටයුත්ත වඩාලාත්ම දුෂ්කර වෙන්නේ මේ විපස්සනා යෝගාවචරයයි. ඒ මොකද අරමුණු බොහොම වේගයෙන් වෙනස් වෙනවා ස්වභාවික අරමුණු හරියට විරාගිය බරකරත්තයක් පරණ ගල්වල පාට යනකොට වගේ ඒ පැත්තට හැප්පෙනවා මේ පැත්තට හැප්පෙනවා ශබ්ද නගනවා අමිහිරි හඳ නගිනවා ඒක ගණන් කරන බඩු එහෙට තල්ලු වෙනවා මෙහෙට තල්ලු වෙනවා අන්න ඒ වගේ ස්වරූපයක් තියෙනවා මේ මුල් අවස්ථාවේ ඒ නිසා ඒ වෙලාවේදී යෝගාවචරය තාමත්ම ඉවසිල්ලකින් බොහෝම ආනිසංස ධනක මේ සතිය පිහිටීමේදී ඊටාම ඉවසිල්ලකින් ඒ වගේම කර්ම කාරණා දන්නා හිතකින් යුක්තව මේකට මොන දෙන්න ඕන. මොන දෙනකට නම් මේ සත්‍ය පිළිබඳව යම් යම් අවස්ථාවල් දැක ගන්න පුළුවන් වෙනවා. මේ අවස්ථාවල් ප්‍රධාන වශයෙන් මේ යෝගාවචරයට හමු වෙන්නේ පරියක භාවනාවේදී. පරියක භාවනාවේදී තමන් ඉදිරිපත් කරගන්න අරමුණ විශේෂෙහි අනිකුත් සියලුම ద్వාර වහලා දාලා. ඇහැ වහලා දාලා. කන, නාසය, දිව කියන මේ දේවල් වහලා දාලා කයම නැත්නම් ශරීරයම ඉදිරිපත් කරගෙන ඒ විශේෂයි හිත එල්ල කරනවා. ඒ නිසා යෝගාවචරයට මේ කල්හි ඇති වෙන තත්වයන්ට වර්තමාන වශයෙන්ම හිත අනුව ගමන් කරන්න පුළුවන් වෙන ස්වභාවය වැඩි වෙනවා. මොකද දී යටි තත්ත්ව වඩා ආත්ම සපදායක නිසා. ඒක වැඩි ටිකක් දුෂ්කරයි සක්මන් කරන වෙලාවේ. මේ මොකද ඇස් අරගෙන කන් වලින් ශබ්ද ඇහෙනවා, පය චලනය වෙනවා, මේ ආදී කටයුතු නිසා සතිය ద్వාර කීපයක ආරසා බාර ගන්න නිසා වර්ගයෙන් බාර දොර අපිටක් වෙනවා. ඒ වගේම ඉදිරියදා කටයුතු වල සතිය පිහිටවනකොට ඒකත් වඩා දුෂ්කර වෙනවා. ඒ නිසා පරියන්කේදී සතිය පිහිටුම ඉතාමත්ම සූක්ෂමයි. ඒ අවස්ථාවේදී අල්ලගන්න ලේසි. එයිනොත් මේ කාය අනුපස්සනාව තමයි බුදුජානන් වහන්සේ අනුශාසනා කරන්නේ. මේ කාය අනුපස්සනාවකින් පින්දීම හෝ හැකිලිම එමත්නම් ආස්වාද ප්‍රසආතේ හෝ හිත යොදාගෙන භාවනා කරනකොට ඒ අරමුණේ හඳුනා ගන්නා චිත්ත නියාම ධර්මයක් ඇති බව අපි ඒලා තේරුම් අරගත්තා. මේ චිත්ත නියාම ධර්මය ආගමික දෙයක් නෙවෙයි. ආධ්‍යාත්මික දෙයක් නෙවෙයි. ඒක බොහොම භෞතික කාරණාවක්. ඒ භෞතික කාරණාව ගුරුවරයා විසින් නිරවුල් කර දෙන ආකාරයේ මුලින් ආදාහ ගන්නවා. කියන දේ පිළිඅරගෙන ඒ අනුව සිත් හික්මෙන්ට බලනවා. අනවම හික්මෙන්ද බැලුවත් වර්ධන අවස්ථාවක් තියෙන්න තියෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ගුරුවරයා නැත්නම් තථාගත සම්මා සම්බුද්ධ දේශනාව සැකකරලා ඒකදෝ මේකදෝ කියලා ඒ පිළිබඳව පූර්ණ කුසල ඡන්දේ නොයොදා මේ සතිය පිළිපදවට උත්සාහ කළොත් වර්ධින් දින අවස්ථාවල් වැඩි අධිහිමින් යුක්තව කරනවට වඩා අධිහිමින් යුක්තව කළත් මුල් අවස්ථාවේදී දුෂ්කරයි මේ නිසා තමන් අරමුණට හිත යොදන වෙලාවේදී ඒ අරමුණේ ඉතාමත්ම මතු පිට හැදේ ගමනක් වෙනවත් යෝගාවචක සන්තෝෂයට පාත්වෙනවා. බලුව ගල්මට රූපයේ සුද පේනවා. සකහන පේනවා. ඒ වගේ තමයි හිත යමකට යොමු කරපුවාම ඒ යොමු කරපොදී ඉතාමත්ම ඕලාරික සකහනක් කරගන්න පුළුවන් වෙනවා. ඇහෙන් දකින්නසේ. ඒකෙත් අපිට අදහසක් ගන්න පුළුවන්. ඒ මොකද්ද හිත අරමුණ දිහාට යොමු වෙලා තියෙනවා කියලා. හරියට ඊතල විදින්ට නැත්නම් ස්ටෝක්යෙන් වෙදිචාන දක්ෂ පුරෙන්ට උත්සාහ කරන ආධුනිකයා මුලින් මේ ඒ එල්ලේ දිහාට හැරෙන්න ඕන. හැරිලා වෙදිච්ච බත එල්ලේ පැත්තට උන් යන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් එල්ලේටම එල්ල නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් දැන් එල්ලේ දිහාව පැත්තට හැරිලා ඉන්නවා කියන එක වැටහෙනවා. ඒ එල්ල සතහන දකින්නවා. අන්න ඒ වගේ තමයි අරමුණේ සතහන දකින්නවා. නමුත් මේක භාවනාවක් නෙවෙයි. ඕනම කෙනෙක් ඇහැ යොමු කෙරුවොත් යමකට ඒ සතහන දකින්නවා. එතන භාවනාවක් වෙන්නේ එකම අරමුණට නැවත නැවතත් හිත යොමු කිරීම මාතයි. සම්පූර්ණ යෝගාවතරණ ප්‍රත්‍යක්ෂ අරමුණක් විපස්සනා යෝගාවතරණ නිතර වෙනස් වෙමින් පවතින නමුත් එකම ක්‍රියාවලියකට. හිත නැවත නැවතත් නැවත නැවතත් යොදනකොට අර මුලින් දැකපු සටහන දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි දැකීමේදී වඩ වඩා පාවු වෙනවා. යෝගාවචක සහාතික වෙනවා. මේ පින්වීම පළවෙනි වතාවට, දෙවෙනි වතාවට, තුන්වෙනි වතාවට, හතරවෙනි වතාවට, පස්වෙනි වතාවට අර මේ ආස්වාසය මේ විදිහට 1 2 3 4 5 ආදී වශයෙන් නැවත නැවතත් දකිනකොට අර මුලින්ම හිතට වැටුණු ප්‍රකටම සටහන නැවත නැවතත් දකිනකොට හිතට දැන් ස්පාසාවක් වෙනවා. ඒකේ කියන්න පුළුවන් මේ වාර කීපයක් මේ විදිහට ස්පාසාව පැමිණනවා නම් ඒ වාර කීපේ පුරාම අරමුණක් හිතත් එකට ගමන් කරලා තියෙනවා. නමුත් බොහෝමත්ම මතකදී සටහන් දැකගත්ත විතරයි. මේ විදිහට සක්කාමන දැක්කේ නැති වුණොත් ඒ කියන්නේ හිත වල්මත් වෙලා හිත පිට ගිහිල්ලා හිත වික්ෂිප්ත වෙලා හිත ආරමුණ බාර ගන්න කැමති නැති තාක්ෂයක්. ඒක භාවනාවට බොහෝම අස්වාභාවික නරක පදනමක්. නමුත් අරමුණ දිහාවට ගිහිල්ලා අදුන තරමින් සතානවා දැක්කම හොඳයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. මේ විදිහට සතාන දැකලා සතාන දිගේම හිත බලාගෙන ඉන්නකොට කාලානුරූපව මේ සතාන වෙනස් වෙන හැටි එක්කෝ දිමීට ලොකු වෙනවා එක්කෝ පුංචි වෙනවා එක්කෝ උච්චන තත්ත්වයටපත් වෙනවා එක්කෝ සාහල භාවයකටපත් වෙනවා ආදී විදිහට එක්කෝ විවිධ හැඩතලවලටපත් වෙන ආකාරයට හැසිරීමක් දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී බොහෝ ප්‍රකට ඍජු කාරණාව තමයි මුලින්ම බලනකොට සතහන දැකේ නැත්නම් ඒ සතහන් දිගටම දිහාම බලන්නේ කියලා නැත්නම් මේ වෙනස් වෙන ආකාර කාලානුරූපව සතුටක් ලැබෙන්නේ නැහැ. මේ නිසා නැවත නැවතත් නැවත නැවතත් මේ අරමුණට යොදන යෝගාවචරය ඒ අරමුණේම සාධාන වෙනස් වෙන ආකාර වශයෙන් සාධාන ආකාර වශයෙන් ත්‍ත්වයකට තව දෙන්නේ. මේ සඳහා අරමුණ නැවත නැවත බැලීම කරන්න අරමුණ සමාන්තරවම හිත ඒ පිළිබඳව ගෞරවයෙන් ඇදහිලි භාවයෙන් ආශ්‍රය කරන්න මේ විදිහට සාධාන ආකාර දැකීම දකීමීම හිත සමාන්තරව ගමන් කරනකොට ඒ අරමුණ વિશે ආකාරයක් දක්මින් කතාවක් දක්මින්ම හිත ස්පාස් වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙතනදී සංදිස්ථානයක් කියන බව අපි දැන් මතක් කරගන්න. ඒ සාමාන්‍ය භාවනා නොකර අපි කිව්වොත් කලාව පිළිබඳව කලාවට ඇති කෙනෙක් ඒ කලාත්මක වස්තුව දිහා බලනකොට ඒවත් අයකින් දකින්නේ මේ සාධාරණ ආකාරයක් තමයි පිටිට යන්න තරම් හිතේ එකලසක් නැහැ රාගයෙන් සිත්වල තියෙන නිසා. රාග හිතවිලි නිසා නැත්නම් මෝහය බලපාන නිසා ඒ වාගේම අපි සතුරෙගේ සතුරා මැරීම සඳහා සතුරාගේ හැසිරීම ස්වරූප ඔත්තුරාන යුද ඔත්තුරෙගියා ගලුව කොහොත් දකින්නේ මේ සාධානත් ආකාරයක් තමයි මේ පිටට තියෙන විශේෂ කරුණු දැක ගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඔහුගේ ඒක ඒ වගේ නිවනකට යොමු වෙච්ච සුදු වෙත් දීපෝ මෝහයෙන් තොර වෙච්ච ස්වරූපයක් නැහැ. ඒ වගේම මේ ආකාර සංඛාන දෙකෝගේ යොද සැලසුමට ප්‍රමාණවත් වෙනවා. කලාකාරයේ කලාකලඳ ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා යෝගාවචරය මුලින්ම අන්නේ කලාකාරයාගේ කලා නිර්මාණය අධ්‍යා බලනකොට එහි ඇත්තා වූ අවධානයේ සමාන අවධානයක් අවශ්‍ය කරනවා. ඔත්තු බලන කෙනෙක් ඒ ඔත්තු බලන වෙලාවේදී තමයි ඒකයි නිසොල්මන්න තියාගෙන හරියට ඒ ඇති වෙන සෑම හැසිරීමම දැක ගන්නාසේ සුදු විරහකීම දෙකේ සකහන් ආකාර සියල්ලක්ම උකහා ගන්න. මේ උකහාගෙන ඉන්නකොට ආධනික පැත්තට ආත්‍යාත්මික පැත්තට නැඹුරුවක් දෙන්න නම් එහෙම නැත්නම් විශේෂ වශයෙන් අරමුණට හිඳාගත ගන්න නම් ඒ අරමුණේ අත්‍යන්ත කරුණු අරමුණටම විශේෂිත සුවිශේෂිත ලක්ෂණ ඒ අරමුණේ ඒ මොහොතේ පහළ වෙන ඒ මොහොතේ ඉන්න උමුණු වේවා දැකීමෙන්ම දැක බලාගත යුතු කරුණු විශේෂයි හිතේ දාන්නවා. එහෙම නැතුව සතහනම දැක්කා, ආකාරයමම දැක්කා, දැන් හිතින් දහස් වෙනවා, හිත සහල්ු කරලා ආදා හොඳට පේනවා කියලා හරියට හාන්ස් පුතෝක පිටියන්ට හේතු වෙලා බලන ඉන්නා වගේ දැන් ඉඳහස් කරන්න ගත්තොත් හිතේ ප්‍රඥප්ති මට්ටමේ ලෞකික ප්‍රඥප්ති මට්ටමේම ලකර වෙනවා. නමුත් හිත යෙදিলা තියෙන අරමුණට නමුත් ආගමික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ගැඹුරකට ය아가න්න බැරි. ලෞකික ප්‍රඥාදී ඉක්මවන්න බැරි වෙනවා. ඒ මොකද ඒ ක්ෂණයේම වහා වහා පහළ වෙමින් පවතින ආවෝ මේ තෙජ්ජ ලක්ෂණය කියන විචමාන ලක්ෂණය කියන එක දැක ගන්න නම් අවදි භාවයක් හිතේ තියෙන්න ඕනේ අර කලින් ජීවමාත්‍රකට වඩා. ඒක ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා ඒ බලන මොහොතට පෙර මොහොතේ හොඳට පිළිති සතියක් පවතින්න ඕනේ. ඒ සතිය ඒ විදිහටම මේ මොහොතට පැමිණෙන්න ඕනේ පැමිණෙනකොට ආරමුණ මතුවීමත් හා සමගම ආරමුණ අල්ලගන්නවා. අල්ලගෙන ඒ ස්වරූපේ දැකගත්තොත් විතරයි අන්නර කලාකාරයෙකුට බැරි යුදොත්තු බලන සේකලෙකුට බැරි ගැඹුරක් දැක ගන්න පුළුවන්. මේ නිසා මෙතන එකලස ඉතාමත් සූක්ෂම විය යුතු බව වටහා ගන්න ඕනේ. මේ එකලස සාමාන්‍යයෙන් භාවනා හිතෙන් භාවනා වචනano කියනකොට කියනවා මානසිකාරය යෙදීම කියලා. අපි දන්නවා වඩුවේ කෝ වේවා නැත්නම් යකඩ වැඩ කරන කෙනෙක් කෝ වේවා ඒ තමන් ගන්න ලීකුත්තිය නැත්නම් යකඩ කුට්ටිය හොඳට හිරෙන්න දඬු අඬුවේ ඉස්සලා හිර කර ගන්න ඕනේ. ඉර කරලා ඒකේ නූල් ගහලා තමයි ඒකට අවශ්‍ය කරන ඒක ඔපමත්තම් කරගෙන තමයි මේ මට කටයන් කොටන දේවල් නැත්තම් කොට කපන නූල් කපන වගේ දේවල් කරන්නේ. එහෙම නැතුව ඒක හෙලෙද්දී ඒක දඟලද්දී ඒක පිළිබඳ හොඳ සටහන් නැතුව තියෙද්දී ඒ මේ කොට කපන්න ගියොත් එහෙම නැත්තම් කටයන් කපන්න ගියොත් ඒක වෙන කටයන් කපිලක් වෙනවා. අනිත් වගේ තමයි අරමුණ හොඳට සත්‍යයට අල්ල ගන්න ඕනේ. ඒ අල්ල ගන්නකොට සටහනෝ දකින්න ඕනේ. ඒ සටහන දැකලා නතර වෙවි නෙවි දිගට බලනකොට ආකාරය හෝ දකින්න ඕනේ මේ කියන්නේ අල්ලා ගැනීම. දැන් හාත්පස අල්ලාගෙන තමයි මේ අරමුණ මතුවීමත් සමගම ගිනහර දක්වන යථා ස්වરૂපය. මෙස්පරලෙන් කලින් හිතේ සංඥා විපල්ලාසයක් වෙන්න කලින්, රාගය පහළ වෙන්න කලින්, ද්වේෂය මෝහය පහළ වෙන්න කලින් අරමුණ අමු අමුවේ උණු උණුවේ දැක ගන්න පුළුවන් ස්වરૂපය. මේ නිසා මේක හොඳට අහලා තිබිලා භාවනාවේ මුල් අවස්ථා දෙක සංධාන දක්මින් ආකාර දක්මින් සාර්ථක වෙච්ච අවස්ථාවේදීම යෝගාවචරයට පරියන්කේදීම එළඹ සිටින්න ඕන. අන්න එහෙමනම් තේරෙනවා මේ අවස්ථාවේදී කරන්න තියෙන්නේ ඒ අර වෙන මතුවෙන වාසනගම දැකිය යුතු විචමාන ලක්ෂණ දැක ගන්න ඕන. මෙන්න මේ විදිහට මේ අරමුණේ මූලික ස්වરૂපයේ සටහන වශයෙන් හෝ ආකාර වශයෙන් හෝ නැත්නම් මේ විද්‍යමාන ලක්ෂණ වශයෙන් දැක්කට පස්සේ කියන්න පුළුවන් අරමුණේ ස්වභාවික ලක්ෂණ දැක්කයි කියලා. එහෙම නැතිනම් සටහන දැක්කට ආකාරය දැක්කට අත්‍යවශ්‍ය කොටසක් අඩුවක් තියෙනවා. භාවනා කරන අතෝ විශේෂයෙන් භාවනා කමඨාන් දෙනකොට තමන් කියන දේවල් ගැන කල්පනා කරොත් තමන්ට වැටහෙයි එක සුමානයක් දෙකක් මාසයක් දෙකක් මාස 6ක් අවුරුද්දක් කරගෙන හිටියත් මේ සතහන ආකාරයේ ඉක්මවා ගිය ඇතුළතත් දැකිය යුතු බව තමයි නොදැන හිටි බවක් සමහර වෙලාවට අහම්බෙන් දැක්කත් ඒක ඒ තරම් වටිනාකමක් නොදුන් බවක් සමහර වටිනාකමක් දුන්නත් කමඨාන් සුද්ධ කරන වෙලාවදී Taman තුලින් කලාතුරකින්වත් නොකිය වෙන බවක් හොඳට පැහැදිලියි. ඒ මොකද මේ අරමුණ මාරු කිරීමට හිතේ යත්තා වූ ආශාව නිසා. අපේ හිත පුරුදු වෙලා තියෙන සංසාරේ අනන්ත අප්‍රමාණ කාලයක් අරමුණ මාරු කරන්. ධ්‍යානෙන් දකපු ගමන් ඒ අරමුණ ඇති වෙනවා. ඊගාව අරමුණ කියලා. ඊගාව අරමුණ ඇති වෙනවා. ඊගාව අරමුණ යන මේ නිසා එක අරමුණක ඇතුළට බැස ගැනීම එක මට්ටමකට දෙකට බැසලා තුන්වෙනි මට්ටම බැස ගන්න නම් සාමාන්‍ය සූරකමක් තිබිලා බෑ. සාමාන්‍ය වීරකමක් තිබිලා බෑ. 아무තු දෙහිරකමක් අවශ්‍ය වෙනවා. ධර්ම දේශනා මාර්ගයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේක මේ අවස්ථාවේදී Tamangeම ඥාණයට එළඹ නොසිටියොත් කොච්චර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණත් ධර්මයේ කොච්චර සජීවී වුණත් කල්යාණ මිත්‍යාන්සොට කොච්චර මේ සතිය ප්‍රායෝගිකව පෙන්වත් යෝගාවචරයට ඒකෙන් රසයක් දෙන්නේ නැහැ ඒ නිසා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ මුල් අවස්ථාව දෙක හරිය අවස්ථාව ලැබෙනකොට ඒට වඩා සූක්ෂම එකලසක් මානසිකාරී යෙදවීමක් අවශ්‍යයි. මෙන්න මේ මානසිකාරයේ යෙදෙනවා හර සමගම ඒ මොහොතේදීම යෝගාවචරයට වෙනසලා තියෙනවා. වැටෙන්නේ කොහොමද? ඒ අරමුණේ ඒ ක්ෂණයේම ඇතුළත ක්‍රියාත්මක වෙන්නා වූ ස්වභාවික ලක්ෂණ වැටෙනකොට කවදාකවත් නොදැක පරසක් නොදැකපු ගැඹුරක් වැටෙන ස්වરૂපේ. අපි සාමාන්‍ය යෝගාචර වචන වලින්ම කියනවනම් පින්දින ස්වરૂපය ගැන සටහන් කරනකොට මේක බැලුමක් ස්වરૂපෙන් හෝ නැත්නම් තාඩුවක් දෙයක් වෙනින් විදියට හෝ දැක ගන්න. ඊට පස්සේ දිගට යනකොට මේක ඉස්සරහට පස්සට යනවා හෝ දැක ගන්න. උඩ සිට පහළට එනවා හෝ දැක ගන්න. පෙර සිට පස්සට යන්නා හෝ දැක ගන්න. වමේ සිට දකුණට යන්නා හෝ දැක ගන්න. මේ දැක ගැනීමෙන් යම් යෝස්ථාවක යෝගාවචරාමේ අත්‍යන්ත ලක්ෂණ අචක්ක ලක්ෂණ විචමාන ලක්ෂණ කියන මේ අත්‍යන්ත කාරණාව දකිනවා නම් ඒ ඉදිරියට යන පස්සට යන ස්වરૂපයත් ආවචලන ඉතාම සිවුම් චලන රාශිය. ඉතාම සිවුම් පදවීම් රාශිය. සැපෙන ස්වરૂප උණුසුම් ගති සිසිල් ගති වැగిරෙන ස්වરૂප ආදී එකක් දැක ගන්න. මේකක් දැක ගන්නකොටම අමුතු ධර්ම රසයක් වැටෙනවා ලොකු ශ්‍රද්ධාවක් පහළ වෙනවා මිතුරාක නොදකපු අතුලාන්තයක් දැක ගන්න පුළුවන් කියන්නේ. ඒ ශ්‍රද්ධාව නිසාම අර මීට කලින් ඒ අරමුණට මෙච්චර සමීපව එල්ල කරාන්ට එදිච්ච මානසිකාරය පණ වෙනවා. නැවත නැවතත් එහි යෙදෙන්න පුළුවන් ස්වරූපයක් තියෙනවා. ඒ මොකද ඒ දැකපු දේ අගය කරන නිසා. මේ විදිහට යනවනම් මේ යෝගාවචරය බොහෝම සීක්‍රයි. හරියට සාරු පාණපිකයකට මුදාහරකෝ තරුණ දෙනක් හෝ අස්සෙක්සේ. ඒ ගෝචර භූමියේ ඉතාමත්ම වේගයෙන් පරිභෝග කරන්න පටන් ගන්නවා. ඒ මොකද මේ එකම පින්වීමේ හෝ වේවා, ඇකිලිමේ හෝ වේවා මේ විදිහට දැකගත හැකි විශාල ක්ෂේත්‍රයක් තියෙනවා. ඒ මොහොතේ තද වෙන බව, පෙරපෙන බව, වෙනස් වෙන බව, කුණුසුම් බව, සිසිල් බව කිසිම විදිහකට කලින් කියන්න බෑ. කිසිම විදිහකට අපේක්ෂා කරන්න බෑ. නමුත් අස්පනා පිටව දැක ගන්න පුළුවන්. මේ විදිහට දකින්නකොට ඔන්න ධර්ම රසයේ වැටෙන්න පටන් ගන්නවා. ඒ ධර්ම රසයේ වැටෙනවා නම් යෝගාවචර ගන්නවා සතිය වෙනකට වඩා ගැඹුරකට ගියක්. ප්‍රඥාප්තියෙන් බලනකොට ස්වභාවික ලක්ෂණ දැන් හොඳටම ප්‍රකට වෙනවා කියලා අරමුණයි හිතයි අතර වෙනසක් නැති විදිහට සම්බන්ධ වෙනවා මේ දෙක අතර કોઈ තාක් දුරට වෙනසක් නැතුව අතරක් නොතර පවතිනවා කියනවා නම් කිසිම නිවර්ණයකට මේවා පාඩි හිතට වැඩ ගන්න බෑ අරමුණක් හිත අතර සමීප සම්බන්ධතාවයක් පවතින මේ සමීප සම්බන්ධතාවය නිසා හිත බොහෝම ප්‍රබෝෂරයි ඇති ඇති දැක ගන්න පුළුවන් මේ අවස්ථාවේදී හරියට කියනවා නම් මුඛයට ගත්ත ආහාර පිට වරක් දෙවරක් විකලා. ජීවින කෙනෙකුට ඊහා සාපේක්ෂව බලනකොට හොඳට එයි අත්තා වූ සෑම රසයක්ම වැටහෙන ආකාරයට හොඳට විකලා. හොඳට කියලා මිශ්‍ර කරලා. ඒක බොන මට්ටමට කුඩු කරගත්ත කෙනෙකුගේ අවස්ථාවක් පත් වෙනවා. ඒම හොඳට ආහාර පිටේ හොඳට විකලා අඹරලා ඔබේ කෙලකවගේ මිශ්‍රකව කවදාකවත් බඩේදී අජීර්ණ රෝගයක් එන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඒකදී ඕදාරස සියල්ලක් මේ දිවේදීම වැටෙනවා. ඒ ඕදාරස සියල්ලක් මේ හොඳට වසනාරවලට උරා ගන්න. යෝගාවචරයේකට නම් අරමුණ මේ විදිහට හොඳට සවිස්තර කරලා කොටස් කරලා දැකගත්තොත් ධර්මෝජාව පහළ වෙනවා. කවදාකවත් අජීර්ණ මාර්ගෙකින් නැහැ. භාවනා අජීර්ණ වෙන්නේ නැහැ. භාවනා අජීර්ණයට යන්නේ නැහැ. මේ නිසා යෝගාවචරයෙන්ට ඒ වගේම ආහාර ගන්නන්ට දෙන්නට බුදුජාන විශ්වාසය සඳහන් කරන ප්‍රතිවේක්ෂාව. හොඳට නෝනින් කලකලා බලන්න. ඒ මොකද අර ආකාර සංකාර පඤ්ඤාති දකින්න ඉන්න කෙනාට යාන්ත්‍රිකව ඒ මට්ටම දැක ගැනීම ඕනම වෙලාවක පුළුවන්. නමුත් එහාට යන්තනම් ඒ අතාව තජ්ජ ලක්ෂණය කියන විචමාන ලක්ෂණය කියන තත්වාකාරය දැක ගන්න නම් හොඳ නෝනින් යොවත් කියන්න ඕනේ. යෝසෝ මනසිකාරය තියෙනවා මනසිකාරය තියෙනවා. ඒක හරියට මුඛයට ගත් ආහාර වල හොඳට කුඩු කුඩු වෙනකන් අඟරනවා. හැඹරුවොත් නම් රස සියල්ල දැනගන්න පුළුවන් අජීර්ණයකට යන්නේ නැහැ. ඒ වගේම තමයි යෝගාවචරය සක්මන් කරන වෙලාවේදී මේ පරියන්කේදී ලබන අත්දැකීම ඉදිරිපත් කර ගන්නවා නම් එක එසවීමක්, පය එසවීමක්, එක යැවීමක්, එක තැබීමකට මේ විදිහේ සවිස්තරව හිත යෙදෙනවා නම් මේ තුල කියනා වූ අප්‍රමාණ කුඩා වැඩ රාජකාරී කොටස් රාශිය දැක ගන්න පුළුවන්. ඒ සඳහා හිත වැඩ කරන හැටි එහෙම නැත්නම් වම කියලා කියනකොට වම් පාය මුලපටන් අග දක්වාම සිදුවෙන ක්‍රියාවාසි. නැත්නම් වම් පාය එසවීම කියන ක්‍රියාව. එසවීම, යැවීම, කැඩීම කියන ක්‍රියා තුල මේ විදිහේ ධර්ම රසයේ වශයෙන් විවිධාකාර වශයෙන් බෙද බෙදා බෙද බෙදා ගන්න පුළුවන් ස්වරූපේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ පුංචි දෙයක් පවා ඉතාමත්ම සවිස්තරව හිතෙන් පිළිමදිනින් පිළිමදිනින් ප්‍රතිවේක්ෂා කරමින් නැත්නම් පරිග්‍රහ කරමින් ගලා කරන නිසා බුදුරජාණන් වහන්සේට විදජ්ජවාදී කියලා කියනවා. බෙදා බලන ස්වරූපයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පවතිනවා. මේ ස්වරූපයේ එකවරම එන දෙයක් නෙවෙයි. මුලින්ම අල්ලගන්න ඕනේ සතියෙන් එක තද කර ගන්නවා තද කරගත්ත පස්සේ එහි අතාව සවිස්තර අංග සම්පූර්ණව සූප්පු කරනවා පුරා බොන්නසේ අරමුණු රස උදා ගන්නවා. එහෙම ලොවුනොත් ඒ මතු පිටින් මතු පිටින් විශේෂ හොඳ උපමාව තමයි මේ උද්දන් හපනයක් ගන්න. ඒ උද්දන් හපන කියලා හොඳට ඒක උද්දන් හපා ගන්න තරම් දත් නැතිනම් ඒක පිළිවෙලට උද්දන් කරන හැටීමේ කිසිම රසයක් නැහැ. අනිත් වගේ තමයි යෝගාවචරගේ භාවනාවේදී මේ සතිය කියන විශේෂ දත සාක්ෂයෙන් නැතිනම් අරමුණු රසෙන්නේ නැහැ. මෙන්න මේ නිසා මෙතන ආත්මෝපදේශයක් නැත්නම් න්‍යාය ධර්මයක් ගැන අර බාන ආචාර්යයන් වහන්සේලා යම් කිසි කෙනෙක් මේ විදිහට අරමුණක ස්වභාවික ලක්ෂණ ආත්පතිම දැක්ක නැත්නම් කවදාකවත් හිතේ සංකත ලක්ෂණ දැක්කට ලැබෙන්නේ නැහැ. වෙන විදිහට කියනවා නම් ස්වභාවික ලක්ෂණ වල අපි දන්නවා සතහන දකින්නවා ආකාරය දකින්නවා විද්‍යමාන ලක්ෂණ දකින්නවා කියන එකේ සතහන දැක්කේ නැත්නම් කවදාකවත් ආකාරය දකින්න හම්බ වෙන්නේ සාකානයි ආකාරය දෙකම දකින්නතෝ කවක ආක විද්‍යමාන ලක්ෂණ තද ගතිය, තෙරපෙන ගතිය, උණුසුම් ගතිය දකින්න බෑ. මොකද සමහර වෙලාවට යෝගාවචර සතහන් කරනවා. අපිට ඉඳගත්ත ගමන්ම කලි ගහනවා වගේ පේනවා, තද වෙනවා, පේනවා, වැටෙනවා, පේනවා කියේ. මේකේ අදහස් කරන්නේ මොකද්ද? යෝගාවචරයේ සිද්ධාර්ථ තනින් විස්තර කරනවා මිසක් ආ වෙච්ච හැටි විස්තර කරනවා නෙවෙයි. නියම විස්තර කරනවා නම් යෝගාවචරය මුලින්ම තමන් උදරයේ හිත යොදන වෙලාවේදී උදරේ වැටීම ගරු නොකර අතර දාගාරකට. ඒක දැකලම තමයි සසකාන දැකලම තමයි ආකාරය දකින්නේ ආකාරය දැකලා තමයි වේගයෙන් සමහර විටක මේ විදිහේ විස්තර දැක ගන්න. නමුත් මුල් ටික අමතක කරන්න අරකට. මොකද නියාම ධර්ම යෝගාවචරය මේ නියාම ධර්ම ගරු නොකොට පැන පැන යන්න ගියොත් ඉස්සරහට බාධා වෙනවා ඉස්සරහට අවුල්ජනක වෙනවා භාවනාව. ඒ නිසා මුලින්ම මේ විදිහේ ස්වභාවත ලකුණු අංග සම්පූර්ණ කරගත්තට පස්සේ තමයි සංකතය දක්වන්න පුළුවන්. සංගතය කියන එක සාමාන්‍ය මූල ධර්ම වශයෙන් විස්තර කරනවා නම් යමක් උපාදිතී භංග වශයෙන් බෙදිදී යනවා නම් ඒකට කියනවා සංගත ලක්ෂණය කියලා. ඒ නිසා යම් අවස්ථාවක පින්වීම තුළ මේ උණුසුම් ගති, හැඹරෙන ගති, හද කරන ගති, සහැල්ලු ගති ආදී අත්‍යන්ත වශයෙන් මේ මොහොතේදීම දැකිය යුතු ලක්ෂණ දකිනවා නම් ඒව කොච්චර වේගෙන් ඇති වෙමින්, පවතිමින්, විදෙමින් පවතිනවාද කියන එක දැක්කත් හැකියි. යම් කිසි කෙනෙක් මේ ස්වභාවික ලක්ෂණ නොදැක්ක ඒ පිළිබඳව ප්‍රායෝගිකව දැස නොගෙන මේ උපාදිත භංග කතා කරනවා කියලා කියන්නේ හිතලුවක් කල්පනා කරපු දෙයක් ගුරු වචනයක් එහෙම නැත්නම් මනස්කාරය මේකට භාවනාව කියලා කියන්නේ භාවනාව වෙනතනම් අන්නර මුල් ටික දකින්නකොට ඉබේම හිතේ දෙන්න වැටෙනවා නමුත් ඒ සංකත දකින්න නම් ඒකාන්තයෙන්ම තිබිය යුතු මූලික සුදුසුකම තමයි මේ ස්වභාවික ලක්ෂණ අංග සම්පූර්ණ කරගන්නේ. මේ නිසා සතිය විස්තර කරනකොට පත්තරිත්වා පවත්තති කියන මේ මෙනෙහි කරන හිත අරමුණ ආත්පස පුරා පතුරවල. පවතන්. අන්තෝම අරමුණ දැක ගන්නවා. මේ සඳහා පක්ඛණ්ඩන වශයෙන් තියෙනවා. අරමුණට වහා පණින ගතිය තිබුණ නැත්නම් අරමුණ ඇවිල්ලා සීතල වෙනකන් යෝගාවචරයේ සතියේ පැටි යොමු නොවුනොත් ඒ අරමුණේ උණුමුණුවේ දැක්ගත යුතු පස්සට ලකුණු දැක් ගන්න බැරි වෙනවා. ඒ නිසා යෝගාවචරය භාවනා දිගට යනකොට මේ කරුණු තමන්ගේ භාවනාවේ පවතිනවාද කියලා පරීක්ෂා කරගන්න ඕනේ. මුලින්ම අරමුණට ඒක නමන විතක්කය නාමනාත බාන විචාර වීර්ය. මේ දිගේ යනකොට සතහන් ආකාර දකින්න ඊට පස්සේ ඊගාව පින්මට යන්න නම් හරියට ඒකම මානසිකාරය යොදවලා අත්‍යන්ත ලක්ෂණ දැක්කනේ. මේ විදිහට දැක්කට පස්සේ නම් ඉබේම හිත මතුවෙන මතුවෙන අරමුණකට විනිවිද බැස ගන්නත් ඒ විනිවිද බැසගෙන දකින්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධර්මවල කතා හිතේ වහා ඇති වී නැති වී යන ස්වરૂපේ දැක ගන්න. මේ ඇති වී නැති වී යන ස්වરૂපේ කියන මේ සංකතය දකින්න නැතුව කවදා වස්තාමඤ්ඤ ලකුණක් දැක් ගන්න හම්බ වෙන්නේ. මේ යමක් උපාදිතී භංග ස්වරූපයෙන් පවතිනවා නම් ඒකේ නිත්‍ය ස්වරූපයක් නැති කියන එක න්‍යායානුකූල කාරණාවක්. යමක් මේ විදිහට නිත්‍ය නැතිනම් ඒක පිළීමක්, මැරීමක්, දුකක් බව කොහොම ප්‍රකටයි. මේ විදිහට අනිත්‍ය නිතර පෙරලෙන සුළු පෙළෙන සුළු ස්වරූපයක් තියෙනවා නම් ඒක මගේය, මමය කියලා කවුරක්වත් බාර ගන්නෙත් නෑ. ඒක බාරගත්තට තමන්ගේ වශයෙන් පවතින්නේ නැහැ. ඒ නිසා මේ සාමාන්‍ය ලක්ෂණය දකින්න නම් සංකතිය අනිවාර්යයෙන්ම දැකලා තියෙන්න ඕනේ අස්පනා කරන්න. සංකතිය දකින්න නම් ස්වභාවික ලක්ෂණ අනිවාර්යයෙන්ම දැකලා තියෙන්න ඕනේ අස්පනා කරන්න. එහෙම නැතුව මේ ගමන සිද්ධ වෙන්නේ. මේ විදිහට අහගෙන ඉන්නකොට සමහර විටක කල්පනා වෙනවා ඇති මේ තරම්ම සංකීර්ණ විතරම මතක තියාගත්තු කරුණු රාශියක් කියන්නේ කොහොමද මේ යෝගාවචර භාවනා කරන්නේ කොහොමද මේක භාවනාවට ලං කරගන්නේ කියලා ඒ නිසා මතක තියාගන්න මේ විස්තර වලින් ඉතාමත්ම වැදගත් වෙන්නේ භාවනා ඉතාමත්ම සමීප වෙන්නේ මේ ස්වභාවික ලක්ෂණ කොටස තමයි. ඉතුරු ටික වෙන දෙයක්. එනිසා යෝගාවචරය දැනගත යුතු අවධානය ලක් කරගත යුතු කුසත්සයි වක්නාත්මක ඇති ප්‍රායෝගික කොටසකින් ගන්න තියෙන මේ ස්වභාවික ලක්ෂණ කොටස. මහසි භාවනා ක්‍රම විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම අරමුණ යෝගාවචරයට හඳුන්වලා දෙන්නේ ඉන්නේ මේ ස්වභාවික ලක්ෂණ දැනගැනීමේ අරමුණක් විදිහට. අරමුණ ස්වභාවික ලක්ෂණ දැක්කනම් ඒක සංකතයට වැටෙන එක න්‍යායානුකූලව සිද්ධ වෙනවා. සංකතයට වැටෙනවා නම් සාමාන්‍ය ලක්ෂණයට වැටෙන එක න්‍යායානුකූලව සිද්ධ වෙනවා. ඒ නිසා මේ විස්තර වලින් තමයි වටහා ගන්න තියෙන්නේ මේ අපි අරමුණක් මතුවෙච්චාම පින්වීමක් මතුවෙච්චාම පින්වීම පින්වීම කියලා මෙනෙහි කරන්නේ බොහෝම දුරට කියන ගැඹුරු ධර්ම රාශියක් මතු කර දෙන වැඩ පිළිවෙලකට දොරැදීමක්. ඒ නිසා මට තින්දින් මැනී කරන්න ඕනේ නෑ. මට එකවරම වැටෙනවා ආදී විදිහට සිිතේ තියෙන ඔලමල ගැටි පහළ වෙනකොට මේ ධර්ම ආහුවත් ගන්න තේරුම් ගන්න පුළුවන් මේ විදිහට මුලදී අතපන් අතපව කරගත්තොත් යටිපව කරගත්තොත් ඉස්සරහදී নানা ආකාර සංකීර්ණතා මත වෙනවා. එනිසා මේ ඉදිරියට මේ තරම් ගැඹුරකට යන්න තියෙන වැඩ පිළිවෙල මුල ඉතාමත්ම සංසුද්ධ කරගන්නයි මේ මූල ධර්ම ඉදිරිපත් කරන්නේ. ඒක නැතුව යෝගාවචරය මේ සියල්ලක්ම මතක තියාගෙන ඒ අනුව හැසිරිය යුතුයි කියන එකක් අදහස් වෙන්නේ නැහැ. කාරණාව දැනගන්න ඕනේ මේ ස්වභාවික ලක්ෂණ වලින් ඒක සංකතයට වැටෙනවා සංකත ලක්ෂණ වලින් සාමාන්‍ය ලක්ෂණ වලට වැටෙනවා සාමාන්‍ය ලක්ෂණ කියලා කියන්නේ ඒ අනිත්‍ය දුක අනාත්ම කියන ත්‍රිලක්ෂණ. ත්‍රිලක්ෂණයට වැටුණාට පස්සේ එතන විපස්සනාව මුල කරගන්න. ඒක යෝගාවචරයේ මූලික වාක්‍යෙම කියන්නේ මේ ස්වභාවික ලක්ෂණ. ඒ නිසා කොච්චර දක්ෂ යෝගාවචරයක් වුණත් භාවනාවේ අන්තිම පරතරයට පත් යෝගාවචරයක් වුණත් මේ ස්වභාවික ලක්ෂණ අමතක කරලා බෑ. සෑම පරියන්කේදීම පටන් ගන්නකොට මේ අරමුණේ මූලික ලක්ෂණ දැක ගන්න. සටහන ආකාර වශයෙන් අන්තිමට තමයි ක්‍රමානුකූලව එයි අත්තා වූ අත්‍යන්ත ලකුණු දැක්වන්නේ. මේ නිසා අරමුණ මතුවීමත් සමගම වර්තමාන වශයෙන්ම ඊයන් යමින් මෙනෙහි කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. වර්තමාන වශයෙන්ම මෙනෙහි කිරීම උන්වන්නේ නෙමෙයි. අපි දැන් යකඩ ගන්න කම්මන්තාරයගේ කියන කතාවක් තමයි යකඩ රත් වෙලා තියෙනකොට ඕනේ බලන්න. එහෙම නැතුව අමියකට බැලුවොත් පොරනවා. අනිත් වගේ තමයි අරමුණ මතුනාට පස්සේ ටිකක් සීතල වෙන්න ඇරලා නිවෙන්න ඇරලා ඒකට බැස ගන්න හැදුවට විනිවිද ගන්න බැරුවට එක්ක හිත කැඩෙනවා එහෙම නැත්නම් අරමුණේ විකෘති ස්වරූපයකට පත් වෙනවා. අරමුණට බැස ගන්න නම් එකම ක්ෂණයයි පවතින්නේ මතුවෙනකොටම ඒකට බැහැ ගන්නවා. එහෙම නොවුනොත් සංකීර්ණ භාවයටපත් වෙනවා. මේ නිසා මේ ස්වභාවික ලක්ෂණ නිරීක්ෂණය කරන යෝගාවචරයට නැවත නැවතත් විතක්කේ අනුව හිත අරමුණ නම් වන යෝගාවචරයට ඒ අරමුණ පිළිබඳ වේහස නබල දිගට භාවනා කරන යෝගාවචරයට එක වැරදිම මුලින්ම මේ විදිහට අරමුණ මතුවෙනවා හා සමගම ඒකට පැනලා දැහැගෙන දැක ගන්න පුළුවන් ස්වරූපෙන්නේ නැහැ. ඒ භාවනා ගැම්ම ප්‍රමාණිකුලව දිනු වෙනකොට අපි අර කියපු විදිහට සතාන වශයෙන් ආකාර වශයෙන් මුල් අවස්ථා දෙක තුන පහු කරලා සංකාණි නැත්නම් ක්‍රමානුකූලව කෙනෙක් සමාධිය පහල කරමින් හිත මේ ලෞකික ප්‍රඥාප්තිය ඉක්මවලා සත්‍ය ප්‍රඥාප්තිය කියන විද්‍යමාන ප්‍රඥාප්තිය කියනට බැහැ ගන්න වෙලාව වෙනකොට සම්බන්ධ වැටෙනවා. හිත කර්මණී භාවය වැටෙනවා. අරමුණේ සමීප භාවය වැටෙනවා. මතු වෙන මතු වෙන අරමුණක් වහ වහ වහ වහ ඉතින් අල්ලා ගන්න පුළුවන් පහවකම වැටෙනවා. අපි දාගත්ත උපමාව හැටියට දක්ෂ කෝකිය ලුණු කපනවා. ඒ විදිහට ඉතාම සියුම් පිටි පිටි පිටි පිටි යන විදිහට ලුණු කපාගෙන යනවා වගේ එනේන සෑම අරමුණක්ම අහු වෙන මට්ටමට එනකොට යෝගාවචර තේරුම් ගන්න ඕනේ මෙතන මනස්කාරය හරියට යොදවන්න ඕනේ මේ සෑම අරමුණකම මතු පිට බලනක් නොබලා සම්පූර්ණ බලා ගන්න. අනේ එතකොට උතුරු වෙන්න තියෙන දේ ක්‍රමානුකූලව සිදුවෙනවා. මේකට හොඳ උපමාවක් නැත්නම් හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් ටිකක් හිත දියුණු වේගන යනකොට එන සිද්ධියක් අරගත්තොත් ඉතින් විදිහට ගන්නවා නම් කායනුපස්සන, සීලනුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන විදිහේ ධම්මානුපස්සන කොටස් වලින් වල යෝගාවචරයට ඉදිරිපත් වෙන්න ගන්න. උදාහරණයක් වශයෙන් ශබ්ද අහන වෙලාවක්. දැන් මේ වෙලාවුණත් මේ කතාවේ නිකුත් වෙන ශබ්ද මේ උණුවේ උණුවේ මේ වෙලාවේම තමන්ගේ කණියතාවගේ ඔබේට ප්‍රපාද රූපයට වෙනවදිනවා. ශබ්ද කියලා කියන්නේ ඒක තරංග ශක්ති තරංගයක්. මේ ශක්ති තරංගය ඇවිල්ලා මේ කම්බරේ කියලා අපි සාමාන්‍ය වචනෙන් කියනවා. ඒකට අභිධර්ම ක්‍රමවලට සඳහන් කරනවා සූත්‍රාන්ත ක්‍රමවලට සෝතද්්වාරේ නැත්නම් මේ සෝත ප්‍රසාදයේ ඔපේ කියලා කියනවා. ඒක වදිනකොට මේ ඇහෙන් එන සංඥා ඉක්මවලා ශරීරයෙන් එන සංඥා ඉක්මනලා නාසයෙන් ජීවෙන් එන ශරීර සංඥා ඉක්මවලා මේක ප්‍රකට නම් හිත වහාම හිතේ හැරෙනවා. අන්නේ විතර හරිච්ච හිතට අපි කියනවා සෝත විඥානය කියලා. මේ සෝත විඥානේ පහළ වුණාට පස්සේ අර සාධ්‍යයක් සද්ද තරංගයක් කණේ අර සද්දවලට සංවේදී පොපයක් මේ විඥානයත් එකට ක්ෂණයක් දෙකක් තුනක් සද්දේ පවතින තාක්කල් සද්දේ සතර තාක්කල් එකට ගමන් කරනවා. තින්නම් සංගති භාෂෝ. එනි මේකට ගමන් කිරීමට කියනවා ප්‍රාසය කියලා හැටීම කියලා කියනවා. පස්සපච්චය වේදනා. මේ හැපීම සිද්ධ වෙච්චාම තමයි කණේ එන ශබ්දය පිළිබඳව වින්දනයක් පහළ ඒ වෙලාවේදී යෝගාවචරය හොඳට සතිමත් නම් ගැටේවි ඇහෙන් වින්දනයක් ඒ වෙලාවේ ලබන්න බෑ. නාසයෙන් වින්දනයක් ලබන්න බෑ. දිවෙන් වින්දනයක් ලබන්න බෑ. ශරීරයෙන් වින්දනයක් ලබන්න බෑ. හිතේ බාර කරන්න බෑ. ඒ මොකද හිතේ සෝත විඥාණයට බැඳේ. මේ නිසා යෝගාවචරය සංකන්දන වෙලාවේදී සත්‍යයක් අහන වෙලාවේදී ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මේ ගැඹුරු වැඩ පිළිවෙල දැක ගැනීම සඳහා හිත යොදාගෙන ඉන්න කවදාකවත් කල්පනා කරන්න තරකයි මේ දැන් සඳහන් කරපු විදිහට මේ වැඩ පිළිවෙල කලුලෑල ගැඳපු දෙයක් විදිහට නැත්නම් තිරේක රක්මු දෙයක් විදිහට පේනවා කියලා. මේන් එකයි එකකට වැටෙන්නේ. ශබ්ද තරංගය ඇවිල්ලා කනේ වදින බව හෝ Tamanට වැටෙන්නේ. ඒ වදින ශබ්ද ඇහි වැදුනට ඇහ කිසි කැවෙන්නේ නැහැ. නාසයේ වැදුනට නාසයේ ශබ්දයෙන් කිසි වදිනකමක් නැහැ. දිවේ වැටුණට වැටුණට දිවෙන් ශබ්ද අහන්නේ නැහැ, දිව කිසි කැවෙන්නේ නැහැ. ශරීරයේ වැටුණට වැඩක් නැහැ, කනේ ඔපේටම වදින්න ඕන. අනිත් තැන් වල සාර්ථක තරංග වදින්න තෝ නෙවෙයි. නමුත් ඒකෙන් ගන්න බෑ. මේකව හෝ යෝගාවචරය වටහා ගන්න. මේ විදිහට සාර්ථක තරංග වැඩිලා කනේ ඔපේ කිසි කැවෙනකොට ඒක නම් ප්‍රකටේ වෙලාවේ හිත එහෙට යන බව හෝ වටහා ගන්න. නැත්නම් අහන හිත පහළ වුණා කියලා වදාගන්න. මේක දිගට පැවතීම තමයි අහනවා අහනවා අහනවා එනවා එනවා එනවා කියලා අපි දිගට මෙහෙ කරන්නේ. මේ මෙහෙ කිරීම පවතින තාක් පමණයි ඒ ක්ෂණය තුල පමණයි මේ සාද්දේ ඉඳ ගන්න පුළුවන්. මෙන්න මේ වින්දන අවස්ථාවට එනකම් කිසිම කෙලෙසක් සම්බන්ධ නැහැ. බුදුරජාණන් වහන්සේට ඒ කියන්නේ සාගත දහා ඥාණය පහල කරගත්තා උතුමන් වහන්සේලාත් මේ ටිකම තමයි සිද්ධ වෙන්නේ. කිරිසෙනෙකුට සිද්ධ වෙන්නේ ඔය ටික තමයි. භාවනාවට කලින් අපිට සිද්ධ වුණේ ওই ටික තමයි. භාවනාවට පස්සේ සිද්ධ වෙන්නේ ඔය ටික තමයි. නමුත් මේ ධර්මයේ කාවේත හිත නොයදී නොයෝදා මේ සබ්දයක් නිසාය මේ කණේ සංවේදී භාවයේ නිසාය මේ හිත ඒද යෙදිච්ච නිසාය මේන් ඇතිවෙච්ච වේදනාව නිසාය මට මේ ශබ්දය අහන්න හිතුනේ එනකම මේ ශබ්දේ එපා කියලා හිතුනේ කියලා ගන්නේ නැතුව ඒ ඇහිච්ච ශබ්දේ අහන්න ඕනේ කියලා ක්‍රියාත්මක වෙන කෙනෙක් ගැන හිතුවොත් මේ ඇහිච්ච ශබ්දේ දුරු කරන්න ඕනේ කියලා ක්‍රියාත්මක වෙච්ච කෙනෙක් ගැන හිතුවොත් ඒ පුද්ගලයා අවස්ථා කීපයක් ඇතිවව කරගෙන තමන්ගේ පරණ සංඥා රාශියකට මේ ඇහිම අමලතිකාරයෙන් සම්බන්ධ කරගෙන තීන්දුව කරන්න එබෙන කෙනෙක් කැපී කරද කියලා. නඩුව යොවිච්ඡේ කිරීම සිදුවෙච්ච අවස්ථාව ගැන කිසිම පැකීමක් නැතුව ඒ අවසානයේ Tamanට ඇතිවෙච්ච මට්ටම ගැන තීන්දුවකට එළඹිලා අර වින්දනයේ අවස්ථාව තමයි. මෙහෙනම් ආවට වේවා මම මෙතෙන්ට යන්න ඕනේ නැත්නම් ශබ්ද මයිලකට ගන්න ඕනේ. ඒ ශබ්ද නිතර ඇහෙන්න සලස්ව ගන්න ඕනේ කියලා කටයුතු කරනවා. ඒ ශබ්දේ නරක නම් වහාම මේක වහන ක්‍රියාත්මක වෙලා ඉතින් ගැළපෙන්නේ නැහැ මේ වගේ වැඩ ඒක නතර කරන්න ඕන කියලා අර සබ්දේ කුලටි කරන්න ඕන ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ දක්වාම මේ පුද්ගලයා ගෙන ඇට හේතු වෙච්ච මේ නාම ධර්ම රූප ධර්ම කොටස් ටික තේරුම් ගන්නට සම්පූර්ණයෙන්ම මේ හිතේ රාශිය නිසා මගහැරෙනවා. මේ නිසා අපි නැවත නැවතත් නූතමින් ලෙසමින් සංකාරෙමයි වැටෙන්නේ. මෙන්න මේ නිසා කල්යාණ මිත්‍රයන් වහන්සේලා මේක හිතලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වැඩ පද්ධතිය මේක ස්වයංභූ ඥානයේ තේරුම් ගත්තා වූ උතුමන් වහන්සේ නමකට අරමුකන් දීමින් ශ්‍රද්ධාවෙන් පිළිගත් කෙනෙකුට නම් සතිමන්ත නම් හරියට මානසිකාර යෙදවෙනවන් නම් අල්ලගන්න පුළුවන් යාත්‍රය. එහෙම නොවුනොත් අපි පුරුද්දට වයින් කරලා තිබුණ බොනිකෝ වගේ. එහෙම නැත්නම් සාහජයෙන් වැඩ කරන කුරුමිනියෝ වගේ. එන සාධ්‍යයක් එනකොටම කෙරේ. සාධ්‍යයක් එනකොටම හොඳයි මගේ කියලා ආසයි පිළි පාර කරා. ඒකෙන් පටන්ම ක්‍රියාත්මක වෙන්නේ සත්‍යයේ මොහේක. ඒ නිසා එවැනි ලෝකයක අපි ඉන්න බව අපිට නිකමට හරි මතක් වෙන්නේ කල්යාණ මිත්‍ර දක්නකොට. කල්‍යාණ මිත්‍රයාගේ මේ සතිය හොඳ සුපතිත්ත සතියක් නිසා මොන විදිහේ මිහිරි නැත්නම් අමිහිරි සදාවත් ඒක සාධ්‍යයක් පවතී. ඒ නිසා ලාභ ප්‍රසංසා විශ්ේ වහා උද්වේගයෙන් දුර යන ගති කිපේ ගති නෑ කල්යාණ මිත්‍රවා. ඒ මොකද ඒක දන්නවා කුතුහලයක් විතරයි. ලාභ ප්‍රසංසා කීර්ති ප්‍රසංසා මොනම දේ ආවත් අසලෝක ධර්ම නොසැලෙන්නේ මොකද ඒ විශ්වද හොඳේ පරිත්‍යා ගන්න ඇහෙනකොට ගන්න මේ ශබ්දයක් ඇහෙනවා. එහෙම නැති බණ ආපු නැති සතිපට්ඨාන ගැන වෙහෙස වෙච්ච නැති මුල අවස්ථාවේ කෙනෙකුට මේක හිතා ගන්නවත් බෑ. ඒ මොකද ඒ සිද්ධිය වෙද්දී ඇහෙද්දී මේ දෙස මධ්‍යස්ථයෙන් බැලිය යුතුයි කියන උපදේශය ආරම්භ. ඒ අහල ඊට ඉස්සෙල් වැරදිලා තමන් තුළ අත්දකින්නේ. ඒ නිසා මේක කරගන්න බැරි දෙයක් කියලා විදිහට සංකීර්ණ භාවයක් වැටෙනවා. නමුත් අර කලින් කිය විදිහට මේ උපදේශනව කටයුතු කරන නිසා යම් කිසි කෙනෙකුට මේ ශබ්දය ඇහෙනකොටම කවදා හෝ මම මේ ගැටේ ලියා ගන්න නම් දුෂ්කරතාවයේ කියන කයන්ත නම් ඒ කාන්තේම මේ සබ්දය ඇහෙන වෙලාවදී සතිමත් විය යුතුයි කියලා. බොහෝම ලොකු සංගත පාල කරගෙන කුසල ඡන්දය එහිම හිත යොදානින්නකොට තමයි වැටේ. වැටේ. ඒක ඔහු වැටේ. අනිය තමයි මේ කී අපි භාවය වැටේ. මේ එකක් එකපාරට වැටෙනවා. ඊගාව දවසේ තවත් මේ විශේෂම වෙහෙස නොබලා අහගෙන ඉන්නකොට ඒකට සම්බන්ධ වෙලා තවත් කාරණාවක් වැටෙනවා. තවත් කාරණාවක් වැටෙනවා. ඔන්න ඔය විදිහට කරුණු කාරණා කීපයක් වැටෙනකොට එකින් එකට එකින් එකට වටහා ගැනීමේ ආසාව ධර්ම රුචිය දිගින් දිගට පහළ වෙනවා. පහළ වෙනකොට යෝගාවචරය මේ ශබ්ද කියන්නේ රූප ධර්ම. මේ ශබ්ද කියන්නේ රූප ධර්ම. ඒකට සංවේදී සෝද ප්‍රසාද කියන්නේ රූප ධර්ම. ඒ අනුවට මේ එතන හිත කියලා කියන්නේ නාම ධර්ම. පස්සේ කියලා කියන්නේ මේ තුන එකට ගමන් කිරීම නාම ධර්ම. වේදනාව කියන්නේ නාම ධර්ම. මේ විදිහට මේ කටයුත්තේ යෙදෙදී ඒක ඉස්ත්‍රියාවක්ද පුරුෂයෙක්ද මටද බැන්නේ මටද ස්තුපි කෙරුවේ ආදී කොට ඇත්තා වූ සංකල්ප වෙනුවට මේ රූප ධර්ම පද්ධතිය හෝ නාම ධර්ම පද්ධතිය තියෙනවා මේක උපමාවක් වශයෙන් කියනවා නම් එකට ගැට ගහපු කොහොලණු කෑලි කඹ කෑලි පහක් කෙටි කඹ කෑලි පහක් වතුරට දැම්මොත් මේ කඹ කෑලි පහෙන් එක කොනක් ඉදිරියට බලය මතුවලා තියෙනවා අනිත් න ගිලිලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ මතුවලා තියෙනකින් අල්ලලා ඇද්දොත් පහම එකට ඇදලා. අන්න ඒ වගේ තමයි සුත්තමයේ වශයෙන් මේ ඇහිීමේ සිදුවෙන වැඩපිළිවෙල මෙන්න මෙහෙමයි සතිය පිහිටවන්නේ කියලා අහන වාරයක් වාරයක් පාසා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා සතිය පිහිටවනකොට මේ ශබ්දෝ ඇහෙනවා. ඒක දිගේ යෝනිසමනසිකාරයෙන් කල්පනා කරනකොට වැටෙනවා මේ ශබ්ද ඇහුණාට ශබ්ද පිළිගන්න කන තියෙනවා. කන තිබුණාට ඒ වාගේ මේ වෙලාවේ හිත යෙදিলা තියෙනවා. මේ තුන එකට ගමන් කරන්න ඕනේ. එතකොට මේකෙන් හොඳක් නරකක් වැටෙන්න ඕනේ. එතකොට තමයි සත්‍යයක් ලැබුණ වෙන්නේ. අන්නේ විදිහට එකකින් අල්ලලා අදිනකොට අනිත්ව ක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ தත්ත්වයේ තේරෙන්න නම් මේ වෙලාවෙම සාද්දේ ඇහෙදිම පිටියනවා. මේක අමාරුයි ආධුනිකයයි. ඒ නිසා ආධුනිකයා කරන්නේ පිම්බෙන වෙලාවෙයිම පිටියනවා. පිම්බීමේ ආකාර සංඛාන ඉක්මවල මතුවෙන අවස්ථාවේදීම දැකගැතේ කිව්වෝ කෙරපෙන සද වෙන ගති දැක. මේ පුහුණුවෙන් තමයි ශබ්ද ඇහිම කරන්න පුළුවන්. මේ පුහුණුවෙන් තමයි රූප දැකීම කරන්න පුළුවන්. මේ පුහුණුවෙන් තමයි ගඳ ආග්‍රහණ රස බැලීම කරන්න. මේ කොයිම ద్వාරයක කටයුතු වුණත් අංග පහක් තියෙනවා. උත්තේජන ලක්ෂණය කියලා කියන රූප, ශබ්ද, ගන්ධ, රස ආදී රූප ධාතු. ඒක පිළිගන්නා ස්වરૂපේ කියනා වූ සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, ජීවා ප්‍රසාද ආදී ප්‍රසාදනි. ඊළඟට ඒයින් නිපන්දේ මේ දෙකකට හැපීම නිසා එතන උපන්දේද කියනවා චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ඒයින් පස්සේ පස්සේ පස්සේ වේදනා. මෙන්න මේ කරුණු තුන හැම තැනකම ක්‍රියාත්මක වෙනවා. එහෙම නැතුව බ්‍රහ්මයෙක් ඇවිල්ලා, දෙවියෙක් ඇවිල්ලා මේ Tamanta අසුබ නිමිත්තක් පෑවා නෙවෙයි. මේ කාරණාව නොදන්නා නිසා මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් මේ හොඳක් මේ නරකක් වශයෙන් බාරගත්තේ මොකද ඒ මුල් සද්දේ ඇහෙන වේලාවේදී අසතිමත් වීමේ විපාකයක්. මේ නිසා පාඩු දෙකයි. එකක් තමයි සත්‍ය වශයෙන් සිදුවෙනා වූ ක්‍රියාවලියේ නාම රූප ධර්ම තේරුම් ගන්න තියෙන අවස්ථාවක් පන්නනවා. දෙක තමයි බාහිරයේ ඇති දෙයක් ප්‍රඥප්ති වශයෙන් පටලවාගෙන ස්ත්‍රියාවක්ද රූපයක්ද පුරුෂයෙක්ද මමය මාගේ ආදි වශයෙන් විශාල අවුජාලක පැටලෙනවා. ඒ නිසා සතිමත් වුණොත් ලාභ දෙකයි අසතිමත් වුණොත් පාඩු දෙකක් තිබෙනවා. මේ විදිහේ වැඩපිළිවෙලක් තමයි අසතිමත් පිටේ සිද්ධ වෙන්නේ. දිගින් දිගට දිගින් දිගට අසතියෙන් යුක්තව අහනවා කියලා කියන්නේ මේ මුල්ම උණුණුවේ දැකිය යුතු අංග එකක්වත් නොදක්ක නිසා මේක නාම ධර්මයේ මේක රූප ධර්මයේ වශයෙන් නොදක්නා නිසා පාරණ තිබුණු සංකල්ප රාශියක පටලැවිලා ලෝකේ ප්‍රඥප්ති රාශික පිළිගන්න. යම් කිසි කෙනෙක් ඒ වෙනුවට මේක නාම ධර්මයේ මේ ශබ්ද තරංග මේ කණේ කොපයි. මේ තරමයි රූප ධර්ම මේ රූප ධර්ම වශයෙන් ශබ්ද තරංග කණේ ඔපයත් නාම ධර්මත් විඥාන රස වේදනාත් කියලා දැනගන්නවා නම් ලොකු වෙනසක් ජීවිතය ඇති වෙනවා. ඒ ටික රූප ධර්ම නාම ධර්ම කියන මේ පහ මෙන්න මේ සාධ්‍ය අල්ලන්න දෙන යන්ත්‍රෙත් කිසිම වෙනසක් නැහැ. මේ යන්ත්‍රයේ මේ ශබ්ද වැදුනට කවදාහක්වත් කෙලෙස් උපදින්නේ නැහැ. මේ හොඳ ගැඹුරු ධර්මයක්ම දේශනා කරන්න කියලා මේ යන්ත්‍රයේ කවදාහක්වත් පිංහිත් උපදින්නේ නැහැ. ඒ මොකද ඒ යන්ත්‍රයේ තියෙන ශබ්දයේ සංවේදී භාවයක් පවණයි. ඉන්නේ වැඩපිළිවෙල මේ යන්ත්‍රයේ වගේ වැඩපිළිවෙලක් Taman තුල සිද්ධ වෙන්නේ නැති බව හෝ සිද්ධ වෙන බව ඔප්පු කරලා තියෙනවා තමයි. කිව්වට පිළිගන්නත් පුළුවන් නොපිළිගන්නත් පුළුවන්. නමුත් යම් කිසි කෙනෙක් මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මහා කරුණාවෙන් පෙන්වා දෙන දෙයක්. ඒ නිසා මේක මම පිළිඅරගෙන හරි වැරදි බව දැක ගැනීම සඳහා ක්‍රියාවට නංවන්න ඕනේ කියලා කරලා බැලුවොත් තමයි වැටහෙවි මේ යන්ත්‍රයේ සද්දාල්ලා ගන්න මේ විද්‍යුත් චුම්බක පටිය වාගේ කන්නේ සෝත මේ ඔපේ පවතින මේ ශබ්ද තරංග වාගේ ශබ්ද තරංග ක්‍රියාත්මක වෙනවා එතකොට ඒක ඊ කබරාවේ මේ වැඩ පිළිවෙලේ කෙලෙස් නැහැ. මේ කෙලෙස් නැති වැඩ පිළිවෙල තුල ඇත්තා වූ නාම රූප ධර්ම දෙක තේරුම් ගන්න බැරි නිසා සම්පූර්ණයෙන්ම ඒක ඉක්මොලක් කෙලෙස් බරිත. දිට්ඨිගත එහෙම නැත්නම් රාග, ద్వේෂ ආදී දේවල් පැටලිච්ච ලෝකෙක තමයි අපි නිමග්නව ගත කරන්නේ. සතිය නිසා අපි මෙහෙන් ගිලීගෙන මේක කපාගෙන ඉදිරියට આવොත් අපිට තේරෙනවා මේ හරිය නාම කොටස්, මේ හරිය රූප කොටස්. මේ රූප කොටස් රූප වශයෙන් ඇත්තව මේ ශබ්ද තරංග පුදුමාකාර වේගකින් වෙනස් වෙන එකම ක්ෂණයක්වත් ඊගාශනේ දක්වා නොපවතින පුදුම සංකත ස්වභාවයක් තියෙනවා ඒ වගේම සෝත ප්‍රසාදය ගැන කල්පනා කරලා බැලුවත් එතන තියෙන රූප පද්ධතිය බොහෝම වේගයෙන් වෙනස් වෙන රූප පද්ධතියක් මේ සෝත ප්‍රසාදයක් දැනගෙන සාද්දයක් දැනගත්තා නම් වැටහෙවි මේක තුල සිත්ති භාව, කුක්ෂ භාව, ප්‍රිය භාව, අපේ භාව, මගේ භාව, උඹේ භාව මොනක්වත් නැහැ. බුදු පිරිසිදු ධර්මය නැත්තම් ධර්මතාව දරන්න ආවෝ ධාතු ස්වරූපයක් පමණයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේ චක්කු විඥාන නැත්තම් සෝත විඥාන ඒ වගේම මේ පස්සේ මේ වේදනා තුළ කිසිම කෙලෙසයක් නැහැ නාම ධර්ම කොටස විතරයි කියන්නේ. මේ නාම ධර්ම කොටසටත් රූප ධර්ම කොටසටත් කියනවා දුක්ඛ සත්‍ය කියලා. මේ රූප ධර්ම තුනේ ආත්පතින් දුකක් පෙළෙන ස්වරූපමයි. මේ නාම ධර්ම වල තියෙන ආත්පතින් දුකක් තමයි. මේ දේ පරිඤ්ඤය වශයෙන් දැකගත්තේ නැතුව දුක්ඛම් පරිඤ්ඤයයන් වශයෙන් නොදමදක්පත් සාදි සූත්‍ර සඳහන් කරන විදිහට ඒ දේ දැක්කේ නැතුව මේකට හේතු වෙන සමුදේ සත්‍යය රාගය කුෂ්ණාව දැක ගන්න බෑ. දැක්කත් ඒ දකින්නේ කලවම් වෙච්චි, කොහොඳ මාන්දු වෙච්චි, තෝන්තු වෙච්ච හිතකින්. මේ සතිය කියන විශේෂත්වය තමයි මෙන්න මේ වැනි වූ ධාමත්ම සංකීර්ණදී විනිවිදින්න පුළුවන්. ඒ සඳහා අර කියන විදිහට බුදුබණ අහන, බුදුබණ පිළිගන්නා වූ ශ්‍රද්ධාව තියෙන්න මම වශයෙන් කරලා බලන්නේ මේ කියන කුසල ඡන්දය තියෙන උන පරියන්කට යන්න කලින්. නැත්නම් සාධ්‍යයක් අහිම පුහුණු කරන්න කලින්. ඊට පස්සේ මේ කියන විදිහේ සද්ධාවක් කුසල ඡන්දයක් ඇති කෙනා සද්දේ ඇහෙන වෙලාවෙදීම උණුණු වේම ඒ ක්ෂණයේදීම මෙනෙහි කරන්න ඕන. නැත්නම් හිත මානසිකාරයට යොදවන්න. එහෙම නොවුනොත් නාම රූප ධර්මයේ එනතන් ඒ පිළිබඳව තා වූ හේතුඵල ධර්ම වෙනුවට ආත්පසින් ගිලගෙන යතා වූ සංකේත වලින් සංඥා වලින් හිත යටපත් වෙනවා. යටපත් වෙච්ච ගමන් ඇහුනේ කාන්තා සද්දයක්ය මිහිරි සද්දයක්ය දකුණු දෙසින් යාවේ තව ලං වෙන්න ඕනේ ආදි වශයෙන් කුෂ්ණාවත් ඒ යන පවතින උපාදානයත් බොහෝමත්ම ජයට ක්‍රියාත්මක වෙනවා නමුත් මේක විනිවිදින්න නම් ඒ සද්දේ ඇති වෙලා ඒ සද්දය අහිමත් නැත්නම් සද්දයත් ඒකට යන හිතත් අතරමැද සංකල්ප අදහස් කල්පනා එහෙම විශේෂම කෙටින් කියනවා නම් නීවර ධර්ම රිංගා ගන්නට කලින් වහාම සත්‍ය විශේෂයට දුවන වේගවත් සතිමත් හිත. අප්‍රමාදයේ කියන වචනේ හොඳට මෙතන පැහැදිලි. එක චිත්තක්ෂණයක් ප්‍රමාද වුණොත් ඒ චිත්තක්ෂණය තුල ඊවරණ ධර්ම ප්‍රයත්න. කාම ඡන්දේ හෝ පාලක. යාබාධේ හෝ පාලක. නැත්නම් චීන මිද්ද උද්දච්ච කුපිත විචිකිච්ඡ. මේ එකම දෙයක් අපේ නැති වෙන්න නම් ඒ සාධ්‍ය අහනවත් හා සමගම අතරක් නැතබ මනස්කාරී ඒ සඳහා ඊට කලින් මොහොතේ සතිය තියෙනවා. ඊට කලින් මොහොතේ පවතින සතිය ධාරාවක් මේ මොහොතට ක්‍රියාත්මක වෙන්න ඕනේ වඩාත් මානසිකාරයෙන් යුක්තව. එහෙමනම් දැක ගන්න පුළුවන් අහන වෙලාවේදී මෙන්න නාම ධර්ම කොටස මෙන්න රූප ධර්ම කොටස. මේකට කියන්න පුළුවන් පරිඤ්ඤය. මෙන්න මේ පරිඤ්ඤය ඇති වුණා නම් ආත්පතින් යත වෙන්න තිබුණ කාමච්ඡන්ද ආදී ධර්ම වලින් සම්පූර්ණම ආරක්ෂාවක් යෝගාවචරය. අවිශාල වෙනසක් පරිවර්තන සිද්ධ මේ කෙලෙස් වලින් තොර මේ தත්ති ධානාත්ම සාන්තදායක සුදු කෙලෙස් වලට යට වුණා නම් යම් මොහොතක පුතු කලය විග්‍යස්ම උද්දීපනය උනන්දුව ආදී নানা ප්‍රකාර සඳහන් කරන වචන වලින් සිත් හඳ දෙමින් පටන් ගන්නවා. සිටි ගන්න පටන් ගන්නවා. සමහරට ද්වේෂෙන් සැලෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සැලීම ස්පන්දනය ඒක තමයි දුක කියන්නේ. දෙලීම කියන්නේ. නමුත් ලෞකික ලෝකේ ලෝක විවරණ බලනකොට මොන හොඳ වචන රාශියක් මෙතන තියෙනවා. ආස්වාදේ කියනවා, රස විඳීම කියනවා, කුතුහලයේ කියනවා, උනන්දුව කියලා කියනවා. මේ සෑම දෙයකින්ම අපි ගැත වෙලා ඉන්නේ මොකද්ද? සද්දේ යත්තා වූ, ඇහිමේ යත්තා වූ සද්ද නොබලා එහි යත්තා වූ රස විඳින්න. කියන්නේ මුල්ම අවස්ථාවේ සම්පූර්ණ අසතිමත් වෙන්න තමයි මේ කටපාඩම. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තරම්ම සංකීර්ණ විසම ලෝකේ මේ සතිය කියන උපකරණේ මේක විනිවිද යන්න පුළුවන් ඕනම කෙනෙකුට ඕනම මොහොතක ඒ සඳහා යෙදෙනවා. ඒ තරම්ම මහ පුදුම තෙදවත් ස්වરૂපයක් පුදුම සක්‍රීය ස්වરૂපයක් වර්තමාන ස්වરૂපේ සම්පූර්ණ වළංගු ස්වરૂපයක් මේ සතිය පවතී. අනේ සතිය නැතිනම් කවදාකවත් දුක්ඛම් පරිඤ්ඤයං කියන தත්ත්වය තේරුම් ගන්න. දුක්ඛම් පරිඤ්ඤයං තේරුම් ගන්නවා වර්තමාන මොහොතේදීම උණු උණු වේම ඒක බලන්න. මේ නිසා ගච්ඡන්තෝ වා ගච්ඡාමි इति පජානාති. ප්‍රතිපත්තන සූත්‍රයේ බොහෝම දෙන අහලා පුරුදුයි යන්නේම නැත්නම් යමින්ම යන බව තේරුම් ගන්නවා. ගියාට පස්සේ මම කොළඹ ඉඳලා නුවරට ගියා අතන ඉඳලා මෙතෙන් දාවදී මොන්නෙම තර්ක ක්‍රමයකට කතා කරත් ඒ තුල මේ දික්තිගත නැත්නම් මාන වලින් සම්පූර්ණයෙන්ම වැහිච්ච අවුල් ජාලා පදනමක තමයි කතා කරන්නේ. නිසා ගච්ඡන්තෝ වා ගච්ඡාමි. සුඛං වා වේදනං වේද්‍යමානෝ සුඛං වේදයන් වේදයාමි इति පජානා. තමන් වින්දනය කරන්නා වූ සුඛ වේදනාවක් හෝ වේවා සුඛ වේදනාවක් විඳින්මින්ම සුඛ වේදනාවක් විඳින බව මෙහි කරන්න ඕනේ. මනස්කාරී වේ. මේක නම් කැමති යෝගාවචර. නමුත් දුක් වේදනාවක් ආපුවහම විදහාට යනවා කර්මස්ථානාචාරින් වාසේ ළඟට. දුක් වේදනාවක් ආවම මම මොකද කරන්නේ? නමුත් දන්නේ නැහැ මේ දුක් වේදනාව ඉක්මෝල මිසක්ක කවදාකවත් මේ වේදනා කියන ධර්මයේ ඉක්මෝල මිසක්ක භාවනා කෙලවර කරන්න බෑ. කායන පසනාවක්. වේදනාන පසනාව කුංචක්කර වේදනාවක් ආවම එක්ක නඩු කියන්නේ යන උසාවිය වලට එහෙම නැත්නම් ඒ ඉන්න ස්ථාන වලට දුවන මේ පුංචි වේදනාවක් යක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ තමයි මේ දුක් වේදනාව දිදුලමින් පැසවෙමින් උණු උණු වේම පවතිද්දී ඒ පිළිබඳව සතිය පිහිටුවනකන් කවදාකවත් නැහැ. ඉන් ඉදිරියට භාවනා දියුනේ. ඒ නිසා සුඛං වා වේදනං වේදේ මානෝ සුඛං වේදනං වේදයාමීති පජානාති. ඒ වගේ තමයි අජ්ජත්තං කාමරාග ඇතුළත කාමරාගයක් පහළ වෙච්ච වෙලාවේදී නම් සම්තිමේ අජ්ජත්තං කාමරාග හෝති පජානා. ඒ කාමරාගේ තියෙති මොන බලන්න. ඒකට ප්‍රතිකාර මොහයන් ඉක්මන් කරන්න ඕනේ නෑ. ඒ මොකද කාමරාගයේ තියෙන වෙලාවේදීම දකින්වයි කියලා කියන්නේ කෙලෙසියේ පරිඋත්තාන අවස්ථාව. ඒක සංසිඳුවට පස්සේ ඒක බලනවයි කියලා කියන්නේ අකුණු විදුලි කෙටුවට පස්සේ ආත දිහා බලනවා. සටහනක් හෝ පැත්තක් හෝ වෙච්ච දෙයක් හෝ කිසිම දෙයක් දැක් ගන්න අම්බේ. අකුණු විදුලි කරනවා දකින්න නම් ඒකේ වෙලාවෙදීම බලන්න. අනිත් වගේ තමයි මේ කාම රාගයේ ඉක්මවන්නේ නැතුව මේ කියන්නේ මේ ධර්මානුපස්සන. ඉක්මවන්නේ නැතුව ජීවනක් නැහැ. ඒ නිසා කාම රාගයේ මතුවෙද්දීම කාම රාගය බලන්න. ව්‍යාපාදයේ මතුවලා තියෙද්දීම බලන්න. නමුත් අපර කලින් කියපු සඳහන් කරපු විදිහට මේ වාගේ ධර්ම නැත්නම් ධර්මානුපස්සන අපට ඉතාම සංකීර්ණයි. ඒ නිසා යෝගාවචරයේ මූලිකම වැඩපිළිවෙල තියෙන්නේ මේ කායනුපස්සනාව සම්බන්ධයි. කායනුපස්සනාවේ තියෙන්නේ ස්වභාවික ලක්ෂණ දැනගැනීම සම්බන්ධයි. ස්වභාවික ලක්ෂණ වශයෙන් කායනුපස්සනාව දැනගත්තා නම් ඒ ස්වභාවික ලක්ෂණ සංකත ලක්ෂණයට මේරීමේ සංකත ලක්ෂණේ සාමාන්‍ය ලක්ෂණයට මේරීම ඒ කායනුපස්සනා හිත වේදනානුපස්සනා දක්වා ඉබේම දියුණු වීම වේදනානුපස්සනා හිත චිත්තානුපස්සනාව දක්වා දීවීම චිත්තානුපස්සනාවෙන් ධර්මානුපස්සනාව දියුණු වීම ඒක හරියට පොහොත්වක් පිපෙනවා කියලා. ඒ ඉබේම විකසිත වෙනවා. නමුත් යෝගාවචරයේ මූලික වගකීම අවසානයේ දක්වම නොසලී නොබින්ද පවතිනවා. මොකද මතුවෙන ඕනම අරමුණක උණු උණු වේ දැක ගන්න පුළුවන්. ඒ දකින්න වෙලාවේදී සතහන හෝ වේවා සන්තෝෂයි. ආකාරය හෝ වේවා සන්තෝෂයි. නමුත් අංග සම්පූර්ණ සන්තෝෂයක් ලබන්න නම් මේ අරමුණටම ආවේනික විද්‍යමාන ලක්ෂණ දැක ගන්න. මේ දැකගත්තොත් ඒ හිත ස්වභාවික ලක්ෂණ වලින් සම්පූර්ණ වෙනවා. ඒ අරමුණ විශේෂයි. ඒක ලොකු ආදර්ශයක් වෙනවා. ඊගාමත් වෙන අරමුණ විශේෂ සතිය ආදී ධර්ම පහල කරා. මේ විදිහට සතිය අත්පත ඉති ඉති වැඩලා දිගට ඉදිරියට යනවා නම් ඒ කාන්තේ මේ ඒ අනුව ඉදිරියට පහළ විය යුක්තා වූ වටිනා ඉතුරු ඉන්දිය ධර්ම පහළ වෙනවා. ඒ නිසා මේ අනුව හොඳට මේ අවස්ථාවදී විස්තර කරන්න පුළුවන්. කොහොමද සති ආර්ය අෂ්ටාංගික මාර්ගයේම පවා මේ වාගේ වැඩ පිළිවෙලින් සම්පූර්ණ වෙන්නේ කියලා. නමුත් අපිට යදාන තින සම්මත කාලයේ ඉක්මවල තියෙන නිසා අපි ඉදිරියට මේ ධර්මය දේශනා වශයෙන් මේක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතුආකල් පැයකට වැඩි කාලයක් මේ ඉදිරිපත් කරන්න ඉති කරුණවල අඩංගුව තියෙන මූලධර්මත් ඒ වාගේම අධ්‍යක්ීම් ප්‍රදේශයත් කියන මේ දෙකොටසම තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඉදිරිපත් කරගෙන දැනටම තමන් යොදාගෙන සිටින මේ මානසිකාරයට මේක ආධාරයක් උපකාරයක් වශයෙන් පාවිච්චි වේවා එසේ පාවිච්චි වීමෙන් දැනට පිහිටල නැති කෙනෙකුට සතිය පිහිටීමට උදව් වේවා යම් කිසි කෙනෙකුට සතිය පිහිටලා තියෙන එක සතිපට්ඨාන සතියක් සුඛතිත්ථිත සතියක් බවට මේරීම සඳහා උදව් වේවා පිහිටි සතිය ඇති කෙනාට ඉතිරි සමාධි ප්‍රඥා ආදී ධර්ම දියුණු කිරීමට හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී සාගත කරුණා සාගත ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාර කරනවා අරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ